තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වන පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අනුසාරයෙන් අපි පසුගිය දිනේදී සාකච්ඡා කළේ අරූපාවචර සිත් පිළිබඳව. එතකොට අරූපාවචර සිත් සාකච්ඡාකට අවසන් කිරීමත් සමගින්ම ලෞකික සිත් සියල්ලම අපි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. ලෞකික සිත් වශයෙන් අපි සියලු සිත් 81ක් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඒ 81ක් කියලා අපි සඳහන් කරේ කාමවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි කියන මේ සිත්වලට අපි නමක් භාවිත කරනවා ලෞකික සිත් කියලා. ඉතින් මේවාට ලෞකික සිත් කියලා මේ නාමය යෙදෙන්නේ මේ ලෝකයන් තුල පහළවන නිසා ඒ කියන්නේ දැන් ලෞකික සහ ලෝකෝත්තර කියලා සිත් බෙදෙනකොට මේ ලෝකයට අයිති කියන එකයි ලෞකික කියන එකේ අර්ථය වෙන්නේ. ඒතර ඒ නිසා දැන් කාම ලෝකය සිහිපත් කළත් රූප ලෝකය සිහිපත් කරත් අරූප ලෝකය සිහිපත් කරත් ඒ හැම දෙයක්ම මේ ලෝකයට අයිති ලෝකයේ තුල තියෙන දේවල්. ඒ නිසා ඒ ලෝකයට අයිති කියන අර්ථයෙන් තමයි මේවාට ලෞකික කියන නාමය භාවිත කරන්නේ. ඒතර ඒ විදිහට අපි මේ ලෞකික සිත් 81 සාකච්ඡා කරලා අවසන් කළාට පස්සේ ඒ සිත භූමි වශයෙන් බෙදෙනකොට අපි මූලික වශයෙන් ඉගෙන ගත්තා කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියලා සතර ආකාරයකින්. එතකොට අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකෝත්තර සිත් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒතර ලෝකෝත්තර සිත කියනකොට මේ ලෝකෝත්තර කියන වචනේ තේරුම තමයි ලෝක උත්තර කියන ඒ පද සම්බන්ධයමයි ලෝක උත්තර කියන අර්ථයෙන් යෙදෙන්නේ. ඒතර ලෝක උත්තර කියලා සිහිපත් කරන්නේ මේ ලෝකයෙන් එතෙර කරවනවා. ලෝකයට අයිති නැහැ. කියන්නේ අපි මේ කාම ලෝකය හෝ වේවා රූප ලෝකය හෝ වේවා අරූප ලෝකය හෝ වේවා මේ කතා කරන කිසිම ලෝකට අයිති නැති මේ සියලු ලෝකයෙන් එතරට යන සිත් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒතර ලෝකෝත්තර සිත් කියනකොට දැන් ලෝක කියන නාමයක් භාවිත කරනවා. ඒතර මේ ලෝක කියන නාමය නොඑක් අර්ථයන්ගෙන් මේ ධර්මයේ තුල යෙදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී ලෝක කියලා භාවිත කරන්නේ තණ්හාවෙන් සහ දිට්ඨියෙන් යුක්තව උපාදානය කරගන්න ස්කන්ධ ලෝකයන්ටයි මෙතන ලෝක කියන නාමයේ විවහාර කරන්නේ. ඒක පැහැදිලි. දැන් අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක් තියෙන චතුක්ක නිපාතේ රෝහිතස්ස සූත්‍රය කියලා. දැන් මේ රෝහිතස්ස සූත්‍රයේදී පෙන්වා දෙන්නේ රෝහිතස්ස කියන ඒ කෙනා මීට පූර්වාත්ම භාවයක එයා ලෝකයේ කෙලවරක් හොයාගෙන ගමන් කළා කියලා කියනවා. ඒ කියන්නේ යාට එයා 이르දි බල සම්පන්න කෙනෙක්. ඒතර ඒ කෙනා හරියට අර ඊතලයකින් දැන් තල්කොළයකට විද්දාම ඒ තල්කොළය සිදුරු වෙන්න යන්නේ කොපමණ සුළු වෙලාවක්ද? අන්නේ චූටි කාලය තුල ඒ කෙනා එක සක්වලක් තරණය කරනවා කියලා කියනවා. ඒතර ඒ විදිහට අවුරුදු 100ක් ගමන් කළා. නමුත් ලෝකයේ කෙලවරක් දකින්නට ලැබුණේ නැහැ. මිය ගියා කියලා කියනවා. ඉතින් එතකොට තථාගතයන් වහන්සේ මේ කතාවට පිළිතුරු වශයෙන් සපයනවා ඉමස්මින්ච බ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤා පේමි කියලා. ඒතර එතනදී තථාගතයන් වහන්සේ මේ සංඥාව සහිත සිතකින් යුක්ත වෙච්ච බඹයක් පමණ වූ ශරීරයේ ඇසුරු කරගෙනම මම ලෝකය පනවනවා. ඒ වගේම ලෝකයේ හට ගැනීමත් පනවනවා. ලෝක නිරෝධයත් පනවනවා. ලෝක නිරෝධ මාර්ගයත් පනවනවා කියන එක දේශනා කරනවා. ඊට අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනවා ගමනේනන පත්තබ්බං ලෝකස්සන්තං කුදාචනං නච අප්පත්වා ලෝකන්තං දුක්ඛාත්ති පමෝචනං කියලා. ඒතර එතනදී වදාරන්නේ දැන් දැන් මෙතනදී කියනවා පා ගමනින් ගොස් කිසිම දවසක ලෝකයේ කෙලවරක් දකින්න බෑ කියලා කියනවා. ඒක ගමනේනන පත්තබ්බං ලෝකස්සන්තං කුදාචනං ළඟට කියන නැත අපත්වා ලෝකාන්තං දුක්ඛාති ප්‍රමෝචනං දැන් ඊට පස්සේ කියන්නේ හැබැයි ලෝකේ කෙලවරකට යන්නේ නැතිව දුකේ Nirodhaයකුත් නැහැ කියලා කියනවා. ඒතර මෙතන ලෝක ආකාර දෙකින්ම විග්‍රහ කරනවා. ඒ කියන්නේ වාස්තවික ලෝකය සහ මේ ස්කන්ධ ලෝකයේ පිළිබඳව මෙතන ආකාර දෙකින්ම දේශනා කරනවා. දැන් මුලින්ම කියන්නේ අර පාගමනින් ගොස් ලෝකයේ කෙලවරක් දකින්න බෑ කියලා එතන කියන්නේ මේ වාස්තවික ලෝකය. ඒතර වාස්තවික ලෝකය කියලා අපි විවහාර කරන්නේ මේ භෞතික ලෝකයට. කියන්නේ අපි අර මුලින්ම ඉගෙන ගත්තා නේද ලෝක කියනකොට මේ අර කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක විදිහට භූමි 31ක් එක සක්වලක් කියලා ඉගෙන ගත්තා. ඒ වගේ අර සහස්‍රී ලෝක ධාතු ඒවායි දැන් මතක් කරන්න අවශ්‍ය නැහැ මතකයින්නේ. ඒතර සහස්ත්‍රී ලෝක ධාතු, දී සහස්ත්‍රී ලෝක ධාතු, මහා සහස්ත්‍රී ලෝක ධාතු, තව එතනින් එහාටත් අනන්ත වූ ලෝක ධාතුන් තියෙනවා. ඉතින් මේ තැන තමයි අර පාගමනින් ගොස් කෙලවරක් දකින්න බෑ කියලා කියන්නේ. ඉතින් පාගමනින් හෝ වේවා වෙනත් 이르දි බලයකින් හෝ වේවා කිසිම කෙනෙක්ට අන්න ඒ විදිහට ගමන් කරලා මේ ලෝකේ කෙලවරක් දකින්න බෑ කියලා කියනවා. ඒට හේතුව ලෝකය කියන එකට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ලෝක විශ්ය අචින්තියයි කියලා කියනවා. ඒක තථාගතයන් වහන්සේලාට පමණක් විශේෂවන දෙයක්. වෙන කිසිවෙකුටත් විශේෂ නොවන දෙයක්. ඒතර මෙතන මේ ගමනින් පාගමනින් ගිහිල්ලා කෙලවරක් දැකිය නොහැකිය කියලා පනවන්නේ ඒ භෞතික ලෝකය මේ ලෝක ධාතුන් පිළිබඳව. ඊට පස්සේ අර ලෝකයේ කෙලවරක් දකින්නේ නැතිව දුකින් මිදීමකුත් නැහැ කියලා කියනකොට අන්න එතන ව්‍යවහාර කරන්නේ මේ ස්කන්ධ ලෝකයන්ට. එතකොට අපි යමකට ලෝකය කියලා භාවිත කරනවා නම් දැන් තථාගතයන් වහන්සේ ලෝකය කියන එක නොඑක් අර්ථයන්ගෙන් විග්‍රහ කරනකොට ලෝක සූත්‍රයේදී වදාරනවා මහණෙනි මේ ඇස කියන්නේ එක ලෝකයක් කන නාසය, දිව, කය මේ ඔක්කොම ලෝක කියලා කියනවා. ඒ වගේම බාහිරින් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ඔක්කොම ලෝක කියලා භාවිත කරනවා. ඒතර මෙතන ඉන්ද්‍රයන් ආශ්‍රය කරගෙන ලෝක කියලා පනවන්නේ ආයතනයන් ඇසුරු කරගෙන ඒ පනවලා තියෙන මේ රූප, වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයන්ටම තමයි මෙතන ලෝක කියන නාමය භාවිත කරන්නේ ඒතර අපි මිනිස්සෙක් කියලා මිනිස්ස ලෝකය කියලක විග්‍රහ කරන්නේ මිනිස්සයා කියන එක විවරණය කරන්නේ මේ ස්කන්ධයන්ටමයි. ඒක සම්මුතියක්නේ. ඒතර අපි දෙවියෙක් කියලා විග්‍රහ කරන්න තැන තියෙන්නේ ස්කන්ධයන් පමණයි. බ්‍රහ්ම කියන නාමයේ ව්‍යවහාර කරන තැන තියෙන්නේ ස්කන්ධයන්ගේ පැවැත්මක්. ඒතර තවත් අපි භාවිත කරන ওই තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසර ලෝක මේ හැමතැනම තියෙන්නේ ස්කන්ධ. ඒතර එතනත් පැහැදිලි එහෙනම් ඒ වාටත් ලෝක කියන්නේ කවර හේතුවක් නිසාද කියලා. දැන් ලෝකය කියන එක තවත් අර්ථයකින් විග්‍රහ කරනවා. දැන් ලෝකය කියන නාමය ඒවට භාවිත කරන්නේම අර කැඩෙන නිසා, බිඳෙන නිසා, පළුදුවන නිසා ලෝක කියලා කියනවා. ඒ කියන්නේ දැන් බාහිර හෝ වේවා නොයෙකුත් විරුද්ධාරම්මණයන් හේතු කරගෙන සිඳෙන නිසා බිඳෙන නිසා නොඑක් ආකාරයේ බෙදීම් වලට ලක්වන නිසා මෙන්න මේ වාට ලෝක කියන නාමය භාවිත කරනවා කියලා දේශනා කරනවා. ඒතර මෙතන අපි මේ සාකච්ඡා කරන්නේ ලෝක කියලා මේ ස්කන්ධ ලෝකය පිළිබඳවයි. ඒතර එතන ස්කන්ධයන් කියනකොට දැන් ස්කන්ධ පහක් පිළිබඳව දේශනා කරනවා. ඒ ස්කන්ධ පහක් දේශනා කරනකොට මේ ස්කන්ධයන් උපාදානය කරගන්න ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. ඒ තමයි දිට්ඨිය සහ මේ තවත් තණ්හාව කියලා අපි මේවට නාමයන් භාවිත කරනවා. ඒතර මේ තණ්හාවෙන් සහ දිට්ඨියෙන් යුක්තව උපාදානය කරගන්නා නිසාමයි මේවාට අපි ස්කන්ධ කියන නාමය භාවිත කරන උපාදානස්කන්ධ කියන නාමය විවහාර කරන්නේ ඒ නිසාමයි. එතකොට යම්කිසි ධර්මයක් මේ ස්කන්ධ ලෝකයන්ගෙන් එතර කරවනවා නම් අන්නේ ස්කන්ධ ලෝකයන්ගෙන් එතර කරවනවා කියන අර්ථයෙන් තමයි මේවාට ලෝකෝත්තර කියන නාමය භාවිත කරන්නේ. ඒතර අපි මේ හුරු කරන හැම ධර්මයක් තුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයෙන් එතර වෙන්නට. ඒතර ලෝකයෙන් එතර වෙනවා කියනකොට දැන් එතර වෙනවා කියනකොට සමහර වෙලාවට ඇති පුළුවන් අදහසක් එහෙනම් මෙතනින් වෙනත් තැනකට ගමන් කරනවද කියලා. සමහරට එහෙම හැඟීමක් ඇති වෙනයි ලෝකයෙන් එතෙර වෙනවා කියනකොට. ඒතර එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සත්වයේගේ එතෙර වීමක් පිළිබඳව නෙවෙයි මෙතන සාකච්ඡා කරන්නේ. යන තැනක් පිළිබඳව නෙවෙයි. ඒතර මෙතන සාකච්ඡා කරන්නේ දැන් යම් හේතුවක් නිසා මේ සාංශාරික භව පැවැත්ම නොසෙඳී දිගින් දිගටම පවතිනවද අන්නේ හේතු දුරු කළාම පැවැත්මක් නැහැ. ඒතර ඒක ඉබේටම නවතින්නේ නැහැ. එහෙනම් එකෙන් එතර වෙන්නට අවශ්‍ය කරනවා එකෙන් එතර වෙන්නට නම් මේ ලෝකෝත්තර වශයෙන් අපි දැන් ඉගෙන ගන්න ලෝකෝත්තර මාර්ග චිත්තයන් సంతානය තුළ උපදවා ගන්නට අවශ්‍ය කරනවා. ඒතර ඒ ආකාරයෙන් ලෝකෝත්තර සිත් 8ක් පිළිබඳව දේශනා කරනවා. කියන්නේ ඒ ශ්ලෝකෝත්තර සිත් 8 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සිත් සහ ඵල සිත් කියලා. ඒතර මාර්ග සිත් වශයෙන් දේශනා කරන්නේ සෝතාපට්ටි මග්ග චිත්තය, සෝතාපට්ටි ඒ වගේම සෝතාපට්ටි ඵල චිත්තය කියලා ඊළඟ ඒකේ විපාකයට අපි භාවිත කරනවා. දැන් මාර්ග සිත් ගැන පමණක් සාකච්ඡා කරනවා නම් සෝතාපට්ටි මග්ග චිත්තය සකදාගාමි මග්ගචිත්තය, අනාගාමි මග්ගචිත්තය, අරහත් මග්ගචිත්තය කියලා හතරක් භාවිත කරනවා. ඊළඟට ඒකේ විපාක හැටියට අපි ඒකේ ඵලසිත ගැන හඳුන්වනවා. ඒ වගේම සෝවාන් ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත සහ අරහත් ඵලසිත කියලා. ඒතර මේ විදිහට දැන් සෝතාපත්තේ මග්ගචිත්තය කියලා සඳහන් කරනකොට දැන් මෙතන සෝතාපන්න කියන වචනය නැත්නම් සෝතාපට්ටි කියන වචනය විවහාර කරන්නේ එතන වචන දෙකක් තියෙනවා සෝත ආපත්‍ති කියලා. ඊතර සෝත කියලා නාමයේ විවහාර කරන්නේ දැන් සෝත කියලා කියනවා වේගයෙන් සීග්‍රයෙන් ගලාගෙන යන සැඩ පහරකට සෝත කියන නාමයේ විවහාර කරනවා. ඊතර වේගයෙන් ඊ타මාත්ම සීග්‍රයෙන් ගලාගෙන යන මේ සැඩපහර ගලාගෙන ගොස් ඒකාන්ත වශයෙන්ම සාගරයට එකතු වෙනවා. ඊටු නොනවතීම එක එල්ලේම මේ සාගරය කරා වේගයෙන් ගලාගෙන යන සැඩ පහරකට තමයි සෝත කියන නාමය භාවිත කරන්නේ. එතකොට මෙතන සෝත කියලා භාවිත කරන්නේ ඒ විදිහටම යම්කිසි ධර්මයකට එළඹුණාම ඒ ධර්මය හුරු කළාම අන්න එයත් අතරක් නැතුවම අන්න නිර්වාණය නැමැති මහා සමුද්‍රය කරාම වේගයෙන් ගලාගෙන බසිනවා. අන්න ඒ ගලා බසින සෝත කියන මේ මාර්ගයට ආපත්‍ය කියලා කියන්නේ මුලින්ම පැමිණෙනවා කියලා අර්ථයෙන්. ඉතින් මේ වේගයෙන් ගලාගෙන යන නිර්වාණය කරා ගලාගෙන යන මේ මාර්ගයට පළමුවෙන්ම පැමිණියා කියන අර්ථයෙන් තමයි මේකට සෝතාපට්ටි කියන නාමයෙන් විවහාර කරන්නේ. ඒතර සෝතාපන්න කියන වචනය තුල දැන් මෙතන සෝත කියන නාමයෙන් විවහාර කරන්නේ මාර්ගයට. ඒතර ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඒක තථාගතයන් වහන්සේ වදාරන්නේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලානේ. ඒතර ඒක අර පෙන්වා දෙනවා දම්සක් පැවතුම් සූත්‍රයේදී කතමංච භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති දං අන්න පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා. ඊට මේ අංග 8 යම් අවස්ථාවකදී එක සිතක බලවත් ලෙස යෙදෙනවා නම් අන්නේ එකවර යෙදීම තුල පහළවන පළවෙනි සිත තමයි සෝතාපන්න සිත කියලා භාවිත කරන්නේ. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ චෛතසික ධර්ම 8ක්. කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියලා කියන්නේ විතක්ක චෛතසිකය. ඊළඟට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ විරති චෛතසික තුන සම්මා වායාම කියලා කියන්නේ වීරි චෛතසිකයට ඊළඟට සතිය කියලා කියන්නේ සති චෛතසිකයට සම්මා සමාධිය කියලා කියන්නේ ඒකග්ගතා චෛතසිකයට එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කුසලයක් කරනකොට මේ චෛතසික ධර්ම සිත්වල යෙදෙනවා. දැන් හිතන්න කෙනෙක් මේ පරුස වචනයෙන් වැළකෙනවා. දැන් සම්මා වාචා කියන්නේ විරිත චෛතසිකයක්නේ. ඒතර ඒකින් යම් වෙලාවක මේ මිත්‍යා වචනයෙන් වැළකීලා අපි යහපත් වචනයක් කතා කරනවා නම් අන්න එතකොට එතන යෙදෙන්නේ සම්මා වාචාව කියන අංගය. ඒ චෛතසිකය, විරිත චෛතසිකය. නමුත් මේ අටම මේ ලෞකික සිතක් තුල යෙදෙන්නේ නැහැ. එකවර වෙන්වෙන්ව යෙදෙන්න පුළුවන්. නමුත් අංග 8ම එකවර සිතක යෙදෙන්නේ නැහැ. ඒතර යම් වෙලාවක මේ අංග 8ම එකම සිතක යෙදෙනවා නම් හතර අවස්ථාවකට වඩා යෙදෙන්නේත් නැහැ. ඒ කවරක් නිසාද? යම් වෙලාවක මේ මාර්ගාංග 8 එකවරක් සිතක යෙදෙනවා නම් ඒ පළවෙනියට මේ දෙන අවස්ථාව තමයි සෝතාපන්න මාර්ග චිත්තයේ යෙදෙන්නේ. ඒතර සෝතාපන්න මාර්ග චිත්තයේ මේ අංගාට යෙදෙනකොටම ඒ බලවත්ව ලෙස යෙදෙන මේ අංග 8 තමයි අපි කියන්නේ සෝතාපන්න මාර්ගය කියලා කියන්නේ. ඒතර සෝතාපන්න මාර්ග චිත්තය තුල යෙදෙන මේ චෛතසික ධර්මයන්ගේ බලවත් භාවය හේතු කරගෙන ඒකේ යම්කිසි කෘත්‍යයක් සිදු කරමින්ම යෙදෙන්නේ. කියන්නේ කෘත්‍ය හතරක් ඒක ක්ෂණිකවම සිදු කරමින් තමයි මේ චිත්තය උපදින්නේ. කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය කෘත්‍ය හතරකින් යුක්තයි. ඒ කියන්නේ දැන් දුක්ඛ සත්‍ය කියන්නේ ඒකේ කෘත්‍යය තමයි පරිඤ්ඤයයන් කියලා කියන්නේ පිළිසඳ දත යුතුයි. සමුදය සත්‍ය පහතබ්බං ප්‍රහාණය කළ යුතුයි. ළඟට Nirodha සත්‍ය සච්චිකා තබ්බං කියලා කියන එක සාක්ෂාත් කළ යුතුයි මාර්ග සත්‍ය භාවයේ තබ්බං කියලා භාවිත කරනවා ඒ කියන්නේ වැඩි යුතුයි. ඒතර මේ යම් වෙලාවක මේ සෝතාපන්න මග්ගචිත්තය උපදිනකොටම ඒ සෝතාපන්න මග්ගචිත්තයෙන් මේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දකිමින් සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් ඊළඟට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් මාර්ග සත්‍ය වඩමින් අන්න උපදිනවා. ඒ උපදීමත් සමගින්ම අන්න సంతානයේ තුල පවතින සංයෝජන ධර්ම තුනක් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරමින් තමයි මේක පහළ වෙන්නේ. මේවා ඒකක් ක්ෂණිකවම සිද්ධ වෙන දේවල්. කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. කියන්නේ ධර්ම වශයෙන් කියනවා නම් දිට්ඨි විචිකිච්ඡා කියන මේ ධර්ම දෙක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරමින් තමයි මේ චිත්තය හටගන්නේ. එතකොට ඒ චිත්තය හට ගැනීමත් සමගින්ම අපි කියනවා ඒ කෙනා සෝතාපන්න මාර්ගයට එළඹුණා කියලා. ඒතර සෝතාපන්න මාර්ගයට එළඹීමත් සමගින්ම අතරක් නෑරම ඊළඟ චිත්තක්ෂණයේදී ඒකේ ඵලසිත හට ගන්නවා. ඒතර ඵලසිත කියලා කියන්නේ විපාකයට. නමුත් අපි කතා කරපු මේ කාමාවචර සිත්වල විපාකයේ එහෙම ලැබෙන එකක් නෙවෙයි. පැහැදිලිනේ? ඒ කියන්නේ අපි මේ කාමාවචර කුසල්වල කුසලයේ කරපු හැටියේම ඊළඟට විපාකයක් ලැබෙන්නේ නැහනේ. ඒ කියන්නේ අර තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ අර නහි පාපං කතං කම්මං සජ්ජුකීරං වමුච්චති. දහන්තං බාල මන්වේති භස්මච්ඡන්නෝව පාවකෝ කියලා. කියන්නේ දැන් අර කිරි දැන් දිය කිරි දැන් ඒක කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහනේ. අන්න ඒ වගේ කියන දැන් යම් කෙනෙක් අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් කළා නම් දැන් මෙතන අකුසල කර්මය ගැන කතා කරනකොට අකුසල කර්මයක් කළා නම් ඒ අකුසල කර්මය කරපු හැටියේම ඊළඟට ඒකේ විපාකය ලැබෙන්නේ නැහැ. ඒක කාලයක් ගියාම ඒ කෙනාට විපාකයක් හැටියට එනවා. ඒක හරියට කියන අර භස්මච්ඡන්නෝව පාවකෝ අලුයට සැඟවිලා තිබිච්ච ගිනි පුපුරක් වගේ තමයි මතුවලා එන්නේ කියලා කියනවා. නමුත් මේ ලෝකෝත්තර මාර්ග සිත්වල තියෙන ස්වභාවයක් තමයි ඒ මාර්ග චිත්තයේ තියෙන ප්‍රබලතාවය හේතු කරගෙන ඒ මාර්ග චිත්තය හට ගැනීමත් සමගින්ම ඊළඟ චිත්තක්ෂණයේදී ඒකේ ඵලසිත හට ගන්නවා. අන්න එතකොට ඒකට තමයි අපි කියන්නේ ඒක සෝතාපන්න ඵලචිත්තය කියලා කියන්නේ. මේ අවස්ථාව තමයි ධර්මයේ තුල අපි කතා කරන්නේ අකාලික ගුණයෙන් යුක්තයි කියලා. කියන අකාලික කියලා කියන්නේ බොහෝ කාලයක් පවතින්නේ නැහැ. යම් වෙලාවක මාර්ග චිත්තය හටගත්තද ඊළඟ චිත්තක්ෂණයේදී කල් නොයවාම ඒකේ ඵල චිත්තය ඒකේ විපාකය ලබලා දෙනවා. අන්න ඒ නිසා තමයි මේ ධර්මය අකාලිකයි කියලා අපි භාවිත කරන්නේ. ඒතර දැන් අකාලිකයි කියලා අපි මෙතෙක්කල් භාවිතා කරපු එක තුලයි ලොකු වෙනසක් තියනා නේද? ඒතර මෙතනයි අකාලික කියලා කියන්නේ. කියන්නේ කාලයක් ඉතිරි කරන්නට නොදී යම් වෙලාවක මාර්ගචිත්තය හටගත්තද ඒකක්ෂණෙහිම ඊළඟට ඒකේ ඵලසිතත් හට ගන්නවා. එක సంతානයක සෝතාපට්ටි මාර්ග චිත්තයේ හටගන්නේ එක අවස්ථාවක් පමණයි. ආය නැවත කිසිම කාලයක සෝතාපට්ටි මග්ග චිත්තය ඒ సంతානය තුල හටගන්නේ නැහැ. කවරක් නිසාද? දැන් අපි සිත් පිළිබඳව ඉගෙන ගන්නකොට මීට පෙරත් සාකච්ඡා කළා සිත් කියන දේවල් නිස්කාරණේ උපදින්නේ නැහැ කියලා. කෘත්‍යයක් සිදු කරමින්මයි සිතක් උපදින්නේ කියලා. දැන් සෝතාපට්ටි මග්ගචිත්තය උපදිනකොට ඒකේ කෘත්‍යයෙන් අර සක්කාය දිට්ටි නැත්නම් දිට්ටි විචිකිච්ඡා කියන ඒ සංයෝජන ධර්මයන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණ කළා. ඊට පස්සේ නැවතත් සෝතාපට්ටි මග්ගචිත්තයේ තුලින් කරන්නට කෘත්‍යයක් නැහැ. ඒ නිසා නැවත කවදාකවත් ඒ ප්‍රහාණය කරන්න දෙයක්වත් නැහැනේ. ඒ නිසා නැවත කවදාකවත් ඒ සෝතාපට්ටි මාර්ගචිත්තය ඒ సంతානය තුල හටගන්නේ නැහැ. නමුත් එයාට අවශ්‍ය නම් ඵලචිත්තේ නැවත නැවත උපදවා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකේ විපාකය ඵලචිත්තේ නැවත නැවත උපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර දැන් සෝතා අපි මේ දැන් තාම අපි සාකච්ඡා කරගෙන යන්නේ මේ සිත්වල භාවිත කරපු වචනේ අර්ථයන් පිළිබඳව. ඒකට දැන් ඒ අනුසාරයෙන් තමයි මේකට අපි සෝතා පන්න කියන නාමය භාවිත කරන්නේ. ඒතර සකදාගාමී මාර්ගයෙන් කතා කරනකොට යම් වෙලාවක සකදාගාමී මාර්ගය කියලා අපි භාවිත කරන්නේ. දැන් මේ කියන්නේ සකෙන් ආගාමී කියන එකයි මේ සකදාගාමී කියලා කියන්නේ. ඒතර මෙතන සකෙන් කියලා කියන්නේ එක් වරක් කියන එකයි. ඒතර එක් වරක් පමණක් කාම ලෝකයට පැමිණෙනවා කියන අර්ථයෙන් තමයි මේකට සකදාගාමී කියන නාමය විවහාර කරන්නේ. ඒ කියන්නේ දැන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනාට කියනවා උපරිම වශයෙන් ඉදිරි භව හතක් කාම ලෝකයට එන්න අවස්ථාව තියෙනවා. ඒට හේතු තියෙනවා. ඒතර ඒ කෙනා කෙතරම් ප්‍රමාද වුණත් ආත්ම භව හතක් තුල ඉතිරි කෙලෙස් සියල්ලම දුරු කරලා රහත් ඵලයටපත් වෙනවා. ඒක අර රතන සූත්‍රයේදී දේශනා කරන්න අර නතේ භවං අට්ඨමං ආදී අන්ති කියලා යට අර අටවෙනි භවයක් නම් නැහැ කියලා වදාරන්නේ. නමුත් සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා කාම ලෝකයට පැමිණෙන්නේ එකවරක් පමණයි. මොකද සකදාගාමී මාර්ග චිත්තයෙන් අර ප්‍රධාන වශයෙන්ම සංයෝජන ධර්මයක් ප්‍රහාණය කරන්නේ නැහැ. දැන් අර කාමරාග, පටිඝ කියන සංයෝජන ධර්ම දෙක තියෙන අර දැඩි ඝන බොල් ස්වභාවය තුනී බවට පත් කරනවා. ඒකයි සකදාගාමි මාර්ග චිත්තයෙන් සිදු කරන්නේ. ඒතර සකදාගාමි මාර්ග චිත්තය හටගෙන ඊළඟ ක්ෂණෙහිදී එකේ සකදාගාමි ඵල චිත්තය හට ගන්නවා. අනාගාමි කියලා කියන්නේ එතන පෙන්වා දෙන්නේ න අන් ආගාමි කියලා. ඒතර ඒ කියන්නේ නැවත ඒ කෙනා කිසිම කාලයක මේ කාම ලෝකයකට පැමිණෙන්නේ නැහැ. හේතුව තමයි එයා කාම ලෝකයට එන්න තියෙන සියලුම සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ කියන්නේ දැන් අනාගාමී ඵලයටපත් වෙනකොට අර සකදාගාමී මාර්ගයෙන් තුනී බවටපත් කරපු කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරනවා. හැබැයි මෙතන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරා කියන කෙනෙක් කාමරාගය කියනකොට එතන රාගය කියන කාකාර තුනකින් අපි භාවිත කරනවානේ. ඒ කියන්නේ දැන් කාම රාගය කියන දැන් ඒක කාම ලෝකයේ තුල යෙදෙනකොට එතන භාවිත කරනකොට දැන් කාමවචර කියනකොට කාම ලෝකයේ උපදින්නේ ඒ තුල රාගයක් තියෙන නිසානේ ලෝභයක් තියෙන නිසානේ. ඒතර ඒ වගේම අපි විවහාර කරනවා රූප රාග අරූප රාග කියලා. ඒතර අනාගාමී ඵලයටපත් වෙන කෙනාගේ ප්‍රහාණය වෙන්නේ මේ කාමරාගයේ පමණයි. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ. නමුත් එයාට රූප ලෝක ගැන කියන රූප රාගය අරූප රාගය මේ ලෝභය කියන තණ්හාව එහෙම තියෙන රූප අරූප ලෝකයන් පිළිබඳ. ඒ නිසා තමයි අරූප ලෝකයන් තුල රූප ලෝකයන් තුල ප්‍රතිසන්දීන් වශයෙන් පැමිණෙන්නේ. ඒතර ප්‍රහාණය වෙන්නේ මේ කාම රාගය පමණයි. කියන්නේ කාමයේ ලෝකයන් තුල ඉපදෙන්න තියෙන මේ තණ්හාව තමයි ප්‍රහාණය වෙන්නේ. ඒ නිසා තමයි ඒ කෙනා අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනා පවා නැවතත් මේ රූප අරූප ලෝකවල ප්‍රතිසන්දිය ලබන්නේ. ඒතොර රහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ දැන් රහතන් වහන්සේ තුල නැවත මේ මාර්ග චිත්තය හට ගන්නකොට අන්න ඒ තුලින් අර ඉතිරි සංයෝජන ධර්ම පහම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන. ඒ කියන්නේ උද්දම් භාගීය වශයෙන් තියෙන රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන ඉතිරි සංයෝජන ධර්ම පහම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා. අන්න එතකොට ඒ රහතන් වහන්සේ තුල කිසිදු ක්ලේශයක් ඉතිරි වෙන්නේ නැහැ. සියලු අනුසය ධර්මයන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයටපත් වුණා. ඉතින් එහාට රහතන් වහන්සේට තවත් දුකින් මිදීම පිණිස කළ යුතු කිසිවක් නැහැ. ඒ අර කියන්නේ සියලු අර කත කරණීයන් කියලා කළ යුතු සියල්ල ඒ කිස අවසන් කරපු කෙනෙක්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මෙන්න මේ වාට මේ නාමයන් භාවිත කරලා තියෙන්නේ. ඒතර දැන් අපි ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ මේ සෝතාපට්ටි අංගය පිළිබඳව. ඒතර සෝතාපන්න කියන වචනේ අර්ථය දැන් කුමක්ද කියලා පැහැදිලි වුණා. දැන් යම් වෙලාවක යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් ඒ සෝතාපන්න ඵලයටපත් වෙන්න යම්කිසි කෙනෙක් උත්සාහයක් දැරුවා නම් ඒ සෝතාපන්න ඵලයටපත් වෙන්නට උත්සාහ දරන කෙනා ඊට పూర్ව භාගයෙන් ප්‍රතිපත්තීන් පූර්ණේ කරන්නට අවශ්‍ය වෙනවා. යාට ඒ ප්‍රතිපත්තියේ හැටියට පූර්ණේ කරන්නට තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂා ධර්මයන්. යම් වෙලාවක දැන් අපේ දැන් භාවනා කර්මස්ථාන පිළිබඳව අපි ඉදිරියට උගන්වන නිසා මෙතනදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. يعني සප්ත විසුද්ධීන් දියුණුවටපත් කරන්නට ඕන. ඒ සප්ත විසුද්ධීන් දියුණුවටපත් කරලා අර නාම රූප පරිච්ඡේද ඥානයන් ඊළඟට ප්‍රත්‍ය පරිග්ඝ ඥානයන් උපදවාගෙන ඊළඟට උද්‍යව්‍ය ඥානයට පැමිණිලා ඒ උද්‍යව්‍ය ඥානය තවදුරටත් දියුණුවටපත් කළාම තව මේ සියලු විදර්ශනා ඥාන උපදවාගෙන එය නැවත නැවත නැවත නැවතේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයන් මනවින් දකිමින් වාසය කරනට යම් වෙලාවක එයාට ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන්නට තරම් සමත් ආකාරයට මේ ඉන්ද්‍රිය ධර්මයන් මුහු කුරා ගියානම් යම් අවස්ථාවකදී මේ මාර්ගාංගයන් අටම එක සිතක යෙදෙනවා නේ කියන්නේ ගෝත්‍ර භූ චිත්තය කියලා කියන්නේ හරියට අපි අර ඉගෙන ගත්ත මනෝද්වාරා වජ්ජනයෙන් කරන කෘත්‍යයක් හා සමානයි. කියන්නේ දැන් මනෝද්වාරේ චිත්තයෙන් සිද්ධ කරන්නේ කියන ආවර්ජනාසිතෙන් සිද්ධ කරන්නේ අර භවාංගයෙන් සිත වෙනත් ආරම්මණයකට යොමු කරවන එකනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ඉන්ද්‍රයන්ගේ අනුසාරයෙන් යම්කිසි ආරම්මණයක් පැමිණියාම ඒ භවාංග චිත්තයෙන් ඒ භවාංග චිත්තයෙන් ඒ භවාංග චිත්තේ එතනින් සිඳලා ඒ භවාංගයෙන් සිඳුනට පස්සේ පැමිණිච්ච ආරම්මණය කරා යොමු කරන එක තමයි මේ ආවර්ජනා චිත්තයෙන් සිදු කරන්නේ. අන්න ඒ වගේ මේ මෙතන ගෝත්‍ර භූ කියලා කියන්නේ මේ පෘතග්ජන ගෝත්‍රය. අන්න පෘතග්ජන ගෝත්‍රයෙන් හරවනවා ආර්ය ස්වභාවයට. අනේ ගෝත්‍ර භූ චිත්තය ඉක්මෙනකොටම අන්න එතනින් අනතුරුව තමයි පහළ වෙන්නේ මේ සෝතාපන්න මාර්ග චිත්තය කියන එක. ඊට මේ සෝතාපන්න මාර්ග චිත්තය පහළ වෙනකොට සිත් වශයෙන් නම් ප්‍රධාන වශයෙන් සිත් කීපයක් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණ වෙනවා. නැවත කවදාක්වත් ඒ సంతානිය තුල හටගන්නේ නැහැ. මේ කියන්නේ දැන් සෝතාපන්න ඵලයටපත් වෙනකොට අපි කිව්වා දිට්ඨ දිට්ඨි විචිකිච්ඡා කියන ධර්මතා දෙක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා කියලා. ඒතර ඒ අනුසාරයෙන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනා තුළ කිසිම අවස්ථාවක අර දිට්ඨිගත සංපයුක්ත සිත් හතර පහළ වෙන්නේ නැහැ. කියන දිට්ඨිගත සංපයුක්ත සිත් හතර මතකද අපි ලෝභ මූල සිත්වල ඉගෙන ගත්තනේ. නිසෝමනස සහගත, ditthිගත සංපයුක්ත, අසංකාරික සසංකාරික වශයෙන් සහ උපේක්ඛා සහගත, ditthිගත සංපයුක්ත, අසංකාරික සසංකාරික වශයෙන්. ඊතුරු මේ ditthිගත සංපයුක්ත සිත් හතර සෝවාන් වෙච්ච කෙනාට පහළ වෙන්නේ නැහැ. කවරක් නිසාද? ditthිය ප්‍රහාණය කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒ ditthිය ප්‍රහාණය කරපු නිසා මේ දිට්ටිගත සම්පයුක්ත කියන්නේ දිට්ටිය හා යෙදුණු කියන අර්ථයෙන්නේ. ඒතර ඒ නිසා දැන් දිට්ටිය හා යෙදෙන සිත් ඇතිවි නොවෙන්න හේතුව තමයි දිට්ටිය ප්‍රහාණයි. ඒ නිසා නැවත දිට්ටිගත සම්පයුක්ත සිත් හතර පහළ වෙන්නේ නැහැ. ඒ වගේම විචිකිච්ඡාවත් ප්‍රහාණ වුණා සමුච්ඡේද වශයෙන්ම. ඒතර විචිකිච්ඡාවත් ප්‍රහේණය වෙච්ච නිසා විචිකිච්ඡා සහගත සිත පහළ වෙන්නේත් නෑ. දැන් උපේක්ඛා සහගත විචිකිච්ඡා සිත අපි ඉගෙන ගත්තනේ. මෝහ මූල සිද්ද කාතටේ. ආන් ඒතර මේ විචිකිච්ඡා සිතත් නැවත පහළ වෙන්නේ නැහැ. ඒතකොට සිත් වශයෙන් කියනවා නම් සෝතාපන්න ආර්යයන් වහන්සේට සිත් පහක් පහළ වෙන්නේ නැහැ. ඒ සිත් පහක් කුමක්ද? දිට්ඨිගත සම්පයුක්ත සිත් හතර සහ විචිකිච්ඡා සම්පයුක්ත සිත ඒ సంతානිය තුල ආය කවදාක්වත් පහළ වෙන්නේ නැහැ. එතකොට දැන් මේ සෝතාපන්න මාර්ග චිත්තය කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. කියන්නේ සෝතාපන්න මාර්ග චිත්තය කොච්චර වටිනවද කියන එක අර තථාගතයන් වහන්සේ වදාරනවා පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා. සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරන් කියලා. එතන මේකෙන් අදහස් කරන්නේ පතව්‍යා ඒක රජ්‍යේන කියන්නේ මේ මුළු පෘථුවියේම රාජ්‍යත්වයේ ලබනවටත් වැඩිය කියන එක. ඉතින් මුළු කියන්නේ මේ මුළු පෘථුවියේම රාජ්‍යත්වය කියලා කියන්නේ අර චක්‍රවර්තී රජකම. එයා තමයි මේ මුළු පෘථුවියටම අධිපති වෙන්නේ. ඒතර කියන්නේ මෙතන කියන්නේ මේ චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ලබනවටත් වැඩිය. සග්ගස්ස ගමනේනවා. එතන මෙතන සග්ගස්ස ගමන එනවා කියලා කියන්නේ මේ ස්වර්ගයට දිව්‍ය ලෝකවලට යනවටත් වැඩිය. සබ්බ ලෝකාධිපත්‍යේන කියන්නේ මේ සියලු ලෝකේ අධිපති වෙනවටත් වැඩිය. දැන් සියලු ලෝකයට අධිපති වෙනවා කියලා මෙතන කියන්නේ මේ අර මහා බ්‍රහ්මස්ස භාවයට කියන මහා බලවත් බ්‍රහ්මයේ බවට පත්වෙන එක. එයා තමයි මේ ලෝකයට අධිපතිකම් කරන්නේ. ඒතර මේ මහා බ්‍රහ්ම සම්පත්තියක් ලබනවටත් වැඩිය සෝතාපන්න ඵලං වරං මේ සෝතාපන්න ඵලය කියන එක අර හැම දෙයකටම වඩා වටිනවා කියලා කියනවා. ඒ කවරක් නිසාද? දැන් යම් කිසි කෙනෙක් මේ මුළු පෘථිවියේම රාජ්‍යත්වයටපත් වෙලා අප්‍රමාණ වූ සැපයන් වින්දනය කළත් ඒ කෙනා අර අපායගාමී ධර්මයන් ප්‍රහාණය කරපු කෙනෙක් නෙවෙයි. දැන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනාට තියෙන එක ලක්ෂණයක් තමයි ඒ කෙනා නැවත කවදාකවත් සතර අපායකට යන්නේ නැහැ. සතර අපායෙන් නිදහස් වෙනවා. ඒ වගේම තමයි අපායගාමී සියලුම කෙලෙස් ධර්මයන් දුරු වෙනවා. අයාට අපායගාමී බවට හේතු වෙන කිසිම ක්ලේශයක් సంతානය තුල හටගන්නේ නැහැ. නමුත් සෝතාපන්න ඵලයටපත් නොවිච්ච කෙනෙක් කතරම් ශ්‍රේෂ්ඨ තැනක හිටියත් ඒ කෙනාගේ ගතිය පිළිබඳව නියතියක් නැහැ. යම් හේකින් ඒ කෙනා මේ අපායගාමී හේතුන් දුරු කරලා නැති නිසා කොයිතරම් සැප වින්දනය කරමින් මේ ලෝකයන් තුල අවුරුදු දහස් ගාණක් ජීවත් වුණත් ඒ ජීවිතෙන් අනතුරුව සතර අපායට යන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් දිව්‍ය ලෝකය තුල දැන් දිව්‍ය ලෝකයේ ආවුෂ ගැන කියනකොට බොහෝ ආවුෂ තියෙනවා. දැන් චාතුරු මහා රාජිකය ගැන කියනකොට දැන් ඒ කියන්නේ පහළම කාම ලෝකයනේ. කාම ලෝකයේ තියෙන පහළම තියෙන දිව්‍ය ලෝකය. ඒතර ඒකේ ආවුෂ ගැන කියනකොට කියන අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් කියන අපේ සාමාන්‍ය විදිහට ගත්තාම අපේ අවුරුදු 50ක් එහෙට එක දවසයි. එතකොට ඒ වගේ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු 500ක් එහෙට අවශ්‍ය තියෙනවා. කියන්නේ අපේ වර්ෂ ගණනෙන් කියනවා නම් අවුරුදු 90 ලක්ෂයක් චාතුරුමහා රාජකයට අවශ්‍ය තියෙනවා. ඒතර ওই විදිහට ගිහිල්ලා ක්‍රමයෙන් එකින් එකට එකින් එකට වැඩි වෙමින් යනවා. ඒතර අවසාන කාම ලෝකයේ කියන්නේ මේ අර පරිණිම්මිත වසවර්තියට එනකොට අපේ අවුරුදු 1600ක් එහෙට එක දවසයි. එතන මේ ඒතර ඒ වගේ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු එතන කිය එතන මට අවුරුදු ගාන හරියටම මතක නැහැ කොහොම හරි එතන කියනවා අර 9 කෝටි ගාණක් තියෙන ආයුෂ් ප්‍රමාණය 9 කෝටි 57 ලක්ෂයක් වගේ මට මතක අන් ඒ වගේ ආයුෂ් ප්‍රමාණයක් තියෙනවා නමුත් ඒ තරම් කාලයක් සැප වින්දනය කරත් දිව්‍ය ලෝකයන් තුල අර අපායගාමී ක්ලේශයන් දුරු කරලා නැති නිසා එතනින් චුත වෙලා නිරේ ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. പ്രേත ලෝකේ ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. ඒ වගේම කෙන මේ ලෝකේ අධිපතිකම් කරන මේ වැඩි ආශයන් තියෙන බ්‍රහ්ම ලෝකයන් තුල ප්‍රතිසන්දිය ලැබුවා. එතකොට අපි දැන් ඉගෙන ගත්තා බ්‍රහ්ම ලෝකයන් තුල දැන් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නැත්තම් භවආග්‍රය කියලා කියන්නේ නේව සංඥා නා සංඥා එතනෙට. ඒකට කියන භවආග්‍රය කියලා. ඒතර ඒකේ ආයුෂ් ප්‍රමාණය අපි කිව්වා කොච්චරද මහා කල්ප 84000ක්. ඒතර යම්කිසි කෙනෙක් මේ මහා කල්ප 84000ක් මේ බ්‍රහ්ම ලෝකයේ තුල ජීවත් වෙනවා. ඒ ජීවත් වෙලා මොකද ආවුෂේ යම් දවසක අවසන් වෙනවනේ. ඒ අවසන් වුණාට පස්සේ එයා ඊළඟ භවයේ කියන්නේ එතනින් චුත වෙච්ච ගමම්ම නිර්යාදී දුක්ඛිත තැනකට යන්නේ නැහැ. ඒ අරූපවචර ලෝකයන්ගෙන් චුත වෙන කෙනෙක් ඒ බ්‍රහ්ම ලෝකයන්ගෙන් චුත වෙන කෙනෙක් ඊට පස්සේ දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබන්නේ ඒ අනුතුරු භවයේ නමුත් එතනින් පස්සේ එයා ආයෙමත් යන්න පුළුවන් පහලට ඒ කියන්නේ නිරය තිරිසන් പ്രേත අසුර කියන පහළ ලෝකයන් තුල උපදින්න පුළුවන් අන්න මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේ පෘතජන සත්වයාට තියෙන්නේ. ඒතර ඒ නිසා ඒ කෙනාට කිසිම අවස්ථාවක අර සැපය කියලා ඒ ලෝකයන් තුල ජීවත් වුණාට එතන යා ඇත්තටම සැපයක් කියලා විඳින්නේ සැපයක් නෙවෙයි. මොකද එයා මේ ජීවත් වෙන්නේ නැවතත් අර අපාදුක විඳීමේ හේතු සාධක තියාගෙන. හරියට අපි ඉන්නවා වගේ දැන් අපි මේ මනුස්ස ලෝකයේ තුල ඉන්නවා. දැන් අපි සෝවාන් වෙලා නැති නිසා දැන් අපේ මේ අපායගාමී හේතු තියෙනවා. පැහැදිලිද? ඒ නිසා ඕන වෙලාවක අකුසල ආරම්මණයක් අරමුණු වුණොත් මරණාසන්න මොහොතේදී නිරයට යන්න පුළුවන්. ඒතරන්න ඒ විදිහට ඉන්න කෙනා තමයි මේ දිව්‍ය ලෝකවලත්, බ්‍රහ්ම ලෝකවලත්, මනුස්ස ලෝකවලත්, අරූපවචර ලෝකවලත් මේ බොහෝ කාලයක් ජීවත් වෙන්නේ. නමුත් කියන යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් අන්න ඒ කෙනා ආය කිසිම කාලයක ඒ වගේ දුගති ස්ථානයක ප්‍රතිසන්දිය ලබන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඒ කෙනා හරියට එයාගේ දුකේ Nirodhe කොපමණද කියලා කියනවා. ඒක උපමා වශයෙන් දක්වනවා. දැන් මහා සාගරේ ජල ප්‍රමාණය මේ සත්වයන්ගේ දුක්ඛයට උපමා කළොත් මේ එක එක සත්වයේගේ දුක්ඛයට මේ මහා සාගරයේ ජල ප්‍රමාණය උපමා කළොත් දැන් යම් කෙනෙක් සෝවාන් ඵලයටපත් වුනහම එයාට තවත් ඉදිරියට විඳින්න තියෙන දුක් ප්‍රමාණය හරියට ඒ මහා සාගරයෙන් ගත්ත ජල බිඳක් වගේ කියලා කියනවා. නිරුද්ධ වෙච්ච දුක් ප්‍රමාණය හරියට මහා සාගරය වගේ කියලා කියනවා. ඒ වගේම තවත් උපමාවක් වෙන දැන් මහා පෘථිවියේ මේ මහා පොළවේ තියෙන පස් වලින් අර නියපොත්තට පස්වල්පයක් ගත්තාම සෝවාන් වෙච්ච කෙනාට තවත් ඉදිරියේදී විඳින්න තියෙන දුක් ප්‍රමාණය හරියට මේ නියසලයේ තියෙන පස් වගේ ස්වල්පයක් කියලා කියනවා. එයාට නිරුද්ධ වෙච්ච දුක් ප්‍රමාණය මේ මහා පොළවේ තියෙන පස් වගේ කියනවා. ඒකට දැන් අන්න කොයිතරම් සැහැල්ලුවක්ද? ඒතර මේකේ නාය නැවත කිසිම කාලයක මේ වගේ දුක්ඛිත තැනකටපත් වෙන්නේ නැහැ. ආත්ම භාව හතක් තුල ඒකාන්තයෙන්ම එයා මේ සියලු ලෝකයන්ගෙන් ඈතර වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතිරි මාර්ගඵලයන්ට පැමිණිලා. ඉතින් මෙන්න මේ වගේ වටිනකමක් මේ සෝතාපන්න චිත්තයට තියෙනවා. ඒක නිසා තමයි අර තියෙන හැම දෙයකටම වැඩිය මේ සෝතාපන්න මාර්ග චිත්තේ උපදවා ගන්න එකම යහපත් කියලා තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඒතර අනිත් සත්වයෝ කුසලයන් හේතු කරගෙන තමයි ඒ ඒ ලෝකයන් තුල ජීවත් වෙන්නේ. අර දේශනා කරන්නේ උක්කිත්වා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා කියලානේ. ඒතර මේ අර පුඤ්ඤ තේජසින් ඔසවා ලැබූ සත්වයා තමයි මේ කාම ලෝකයන් තුල රූප ලෝකයන් තුල අරූප ලෝකයන් තුල ජීවත් වෙන්නේ. ඒ පුඤ්ඤ තේජසින් ජීවත් වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ තැන්වල ඉන්නේ මේ අකුසල් නැති නිසා නෙවෙයි. ඒ ඇත්තෝ ඒ තැන්වල ජීවත් වෙන්නේ පුඤ්ඤ තේජසින් මේ උසවා තබලා තියෙන තැන්වල. නමුත් ඒගොල්ලෝ ආයෙත් පුනා ගච්ඡanti දුක්ගතින්. ඒගොල්ලෝ ආයසරයක් මේ නැවතත් මේ දුක කරා පැමිණෙනවා කියලා කියනවා. නමුත් සෝතාපන්න කෙනාට ඒ වගේ බයක් නෑ ආය කවදාවත්. ඉතින් එතකොට බලන්න දැන් මේක අපි උපදවාගෙන නැති නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒකේ තියෙන වටිනාකම ගැන තරම් අවබෝධයක් නැහැ. නමුත් මේ සාංශාරික වශයෙන් තියෙන දුක්ඛිත ස්වභාවය තේරුම් අරගෙන ඊළඟ තව ඉදිරි මේ දුකෙන් මිදුනේ නැත්නම් තව ඉදිරියේ මේ භව පරම්පරාව කොතෙක් තියෙනවද ප්‍රමාණ කරන්න බෑ ඒක. කියන්නේ මේක ඉවරයක් නෑනේ. දැන් භවයෙන් භවයට භවයෙන් භවයට කිසිම තැනක ඉවරයක් නෑ මේක. ප්‍රතිසන්දීන් ලබනවා, කර්ම රැස් කරනවා, ආයෙත් උපදිනවා, මැරෙනවා අන්න මේ විදිහට මේ භව ගමන යනවා මේ සත්වයාගේ තිරිසන් ලෝකවල, ප්‍රේත ලෝකවල, බ්‍රහ්ම ලෝකවල මේ හැමතැනම උපදිනවා. මේක සැපයක් නෙවෙයි. ඒතර බලන්න මේ සෝවාන් වෙච්ච කෙනාට කියනා අන්න ඒ තරම් දීර්ඝ භව ගමනක් තුල යන්නට තියෙන ඒ ස්වභාවය ආත්ම හතකට විතරයි සීමා වෙන්නේ. උපරිම වශයෙන් හතයි. නමුත් එයා උත්සාහ ගත්තොත් එයාට මේ ජීවිතයේදීම ඉතිරි මඟවලට පැමිණිලා සියලු දුකින් මිදෙන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මේ සෝතාපන්න මග්ගචිත්තය තුල තියෙන්නේ. ඊතරන්න ඒ අනුසාරයෙන් තමන් තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ සෝවාන් ඵලයටපත් වෙන්න උත්සාහයක් දරනවා නම් අන්න ඒ කෙනා අර අපි මුලින්ම සාකච්ඡා කරපු මේ මාර්ගාංගයන් ක්‍රමයෙන් సంతාන තුල දියුණුවටපත් කරන්න ඕන සීල සමාධි ප්‍රඥා ගුණධර්මයන් වඩන්නට ඕන. කියන්නේ විදර්ශනා වඩන්නට ඕන. ඒක තමයි ඒකායන මාර්ගයේ බවට පත් වෙන්නේ. ඉතින් විදර්ශනා වඩන කෙනා තමයි යම් දවසක එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් මුහු කරා ගියාට පස්සේ මේ ඉතිරි ආදී වශයෙන් තියෙන මාර්ගයන්ට එළඹිලා මේ අනුසේ ධර්මයන් ප්‍රහාණය කරලා මාර්ගඵලයන් උපදවා ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ ලෝකේ අපිට ඇති කර ගන්න තියෙන සිත් අතරින් මුලින්ම ඇති කරගන්න තියෙන වටිනාම සිත තමයි මේ කියන සෝතාපන්න මාර්ග චිත්තය කියන එක. ඉතින් අන්න ඒක කොච්චර බලවත්ද කියන එක දැන් අර අපි සාකච්ඡා කරපු කාරණා ඔස්සේ සිහිපත් කළාම තේරෙනවා මේ තරම් වටිනකමක් ඒ සෝතාපන්න මාර්ග චිත්තය సంతානය තුල උපදවා ගැනීම තුල Tamanට තියෙනවා කියන එක. ඉතින් ඒ නිසා අපි මෙන්න මේ ජීවිතය තුල Tamanට විශේෂිත වූ බලාපොරොත්තුවක් නැත්නම් උත්සාහයක් ගත යුත්තේම මේ සෝතාපන්න ඵලයට පැමිණෙන්නමයි. ඒ නිසා අවම වශයෙන් උපරිම වශයෙන් රහත් වෙන්න උත්සාහ දරන්න අවම වශයෙන් අපි උත්සාහ ගත යුත්තේ මේ ජීවිතයේදී සෝවාන් මාර්ග චිත්තේවත් උපදවා ගන්නට. ඊට පස්සේ කිසිම බයක් නැහැ. ඉතින් ඒ නිසා අද අපිට මීට වඩා සාකච්ඡා කරන්න කාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න අත අපි මේ සාකච්ඡා කළේ මාර්ග නැත්නම් ලෝකෝත්තර සිත්වල පළවෙනි චිත්තය වෙන සෝතාපන්න මාර්ග චිත්තය පිළිබඳවයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ඇති කරගත්ත මේ ධර්ම ඥානය අපි හැම දිනාටම තම තමා විසින් సంతාන තුළ බෝධිපාක්ෂික ධර්මයන් දියුණුවටපත් කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කරගත් ධර්ම ඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා හැම දිනාටම තෙරුවන් සරණයි